අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා බොහොම කාලීන මාතෘකාවක් ආරම්භ කරේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ අපිට ස්වාමින් වහන්සේ පැහැදිලි කරනකොට පාරමිතා කියන්නේ මොනවද කියන එක එතකොට අපිට හිතෙනවා මේ බොහෝ විට අපි වර්තමාන සමාජයේ පින්කම් දාන වගේ දේවල් කරනකොට ඔය කියන විදිහේ පාරමිතා දියුණු වීම කියන දේ මූලික කරගෙන කිරීම කියන්නේ මොකද්ද කියලාවත් ග්‍රහණය වෙලා නැති තත්වයක් සමාජයේ දකින්න ලැබෙනවා. ඒකට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන් අපේ තියෙන තණ්හාව නිසා මේක වෙන්න පුළුවන්. හැබැයි ඒකට යම්කිසි පෝෂණයක් වෙනවා කියලා හිතෙනවා. සමහර වෙලාවට සමාජයේ මුල් බැහැගෙන තියෙන දේශනා වල හරය නෙවෙයි එක්තරා ආකල්ප තියෙනවා මේ මේ විශේෂයෙන්ම මේ මේ එක්තරා කොටසකට දන් දුන්නොත් තමයි වැඩියෙන් පින් ලැබෙන්නේ. ඒ කියන්නේ එතන මට ගන්න ඕන උනේ වැඩියෙන් පින් ලැබෙන. කියන කොටස ඒ වැඩියෙන් පින් ලැබෙන්න කරන්න එතකොට ආරණ්‍ය සේනාසන එහෙම නැත්නම් හාමුදුරුවරුන්ට විතරක් දුන්නොත් තමයි වැඩියෙන් පින් ලැබෙන්නේ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතුරු ටික අපි ඔහොම පොඩ්ඩක් තියලා මම ඔතනට යම් කාරණයක් කියලා ඉන්න ඕන. දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කරන්නේ සිල්වත් ගුණවත් උතුමන්ට දීම මහත්ඵලයි කියන එක. එතකොට මේ මහත් ඵලභාවය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපි නිතරම සිහිපත් කරනවා යම් කුසල ක්‍රියාවක් ඥාන සංප්‍රයුක්තව කරන්න නම් හැම විටම මේකේ පරමාර්ථය හරියට තේරුම් ගන්න. ඒතකොට දානයේ පරමාර්ථය ලබන්නාට යහපත කිරීම. එතකොට දැන් අපි අපි හිතමු කෑම ටිකක් ආහාර ටිකක් කියලා. ඒ ආහාර ටික තිරිසන් සතෙකුට දුන්නොත් ඒ සතාට යහපතක් වෙනවා. හැබැයි ඒ සතාගේ කය වැඩෙනවා, ලේ මස් වැඩෙනවා, ජීවිතේ පවතිනවා, ජීවිතේ සුරක්ෂිත වෙනවා. ඒතර යම් ජීවිතයක් ආරක්ෂා හැබැයි ඒ ආහාර ටිකම හෝ ඒබඳු ආහාරයක් අපි මිනිස්සෙකුට දුන්නොත් ඒ මිනිස්සයාගේ ලේ මස් වැඩෙනවා, ජීවිතේ සුරක්ෂිත වෙනවා. ඒ වගේම ඒ මිනිස්සයා ඒ ආහාර ටික අනුභව කරලා නිකම්ම අර සතෙක් වගේ කටයුතු කරනවාට අමතරව මිනිස්සෙක් හැටියට අඩුතරමින් එතනත්තා ලොකු සමාජ මෙහෙවරක් සාසනික මෙහෙවරක් නොකලට අඩුතරමින් තමන්ගේ අමුදරුවෝ ටික හරි පෝෂණය කරගෙන ධාර්මිකව ජීවත් වෙන්නට අර ආහාරයේ ශක්තිය පාවිච්චි කරන. එතකොට අපි දීපු ආහාරය අර තිරසන් සතාට දෙන එක වරදක් නෙමෙයි. හැබැයි ඊට වඩා ඵලදායකයි. දැන් මේකෙන් වරද්ද ගන්නට හොඳ නැහැ සමාජයේ බොහෝ දෙනා නිකන් අර වචනවල ඉලිලා පටලවා ගන්නවා. බුදුහාමුදුරුවෝ මේවෙන් දේශනා කරන සිල්වතාට පමණක් දී යුතුයි කියලා නෙමෙයි. සිල්වතාට දීම මහත් ඵලයි. ඒ මහත් ඵල වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහටයි දේශනා කරන්නේ. දැන් දක්ෂිනා විභංග සූත්‍රයේදී බුදුහාමුදුරු මේ අනුක්‍රමයේ දේශනා කරනවා. තිරසං සතෙකුට දුන්නොත් මෙච්චර කාලයක් විපාකයි. මිනිස්සෙකුට දුන්නොත් මෙච්චර. පන්සිල් රකින්න කෙනෙකුට මෙච්චර. එතකොට තෙරුවන් සරණ ගිය කෙනෙකුට මෙහෙම. ඊළඟට ධානලාභියෙකුට මේ විදිහට. භික්ෂුවකට මේ විදිහට. සෝවන් ඵලලාභී කෙනෙකුට මෙහෙම මෙහෙම මෙහෙම කියාගෙන ගියයින් පස්සේ ඇයි ඒ එකින් එක එකින් එක ආනිසංස වැඩි වෙන්නේ ඵලය වැඩි වෙන්නේ අර පරමාර්ථය සහ දැන් අපි නිතරම කතා කරන දෙයක් නේ අර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන කරුණු දෙක තමන්ටත් හානියක් නොවි අනුන්ටත් හානියක් නොවි තමන්ටත් අනුන්ටත් යහපත පිණිස එතකොට අනුන්ට සිද්ධ වෙන යහපත වැඩි වෙන වැඩි වෙන තරමට කුසලයක ශක්තිය වැඩි වෙන ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි තමන්ගේ චේතනාවේ පිරිසිදු බව අනිත් එක තමයි දෙන දාන වස්තුවේ ධාර්මික බව අනිත් එක තමයි ප්‍රතිග්‍රාහකයාගේ මානසික ගුණාංග. එතකොට මානසික ගුණාංග වැඩි වෙන වැඩි වෙන තරමට අපි දෙන දේ නිකම්ම කයක් පෝෂණය වෙනවා නෙමෙයි අර යහපත් ගුණාංග ටික වැඩි කලක් රැකෙන්නට අවශ්‍ය ශක්තියයි වැඩේ. දැන් මේක අපිට හොඳටම පේනවා බුදුහාමුදුරුවෝ පරිනිර්වාණ ඒ සඳහා වැඩම කළ අවස්ථාවේදී ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්ද චුම්බ කර්මාර පුත්‍රට සිහිපත් කරන්න ඔහුදුන් දාණය සහ සුජාතාවගේ දාණය අන්‍ය දාන වලට වඩා මහත් ඵලදායකයි. පොතේ මහත් ඵලදායක වෙන්නේ බුදුහාමුදුරන්ටම තමයි දුන්නේ. දැන් සුජාතාව දුන්නේ බුදුහාමුදුරන්ටත් නෙවෙයි බෝසතාණන් වහන්සේ. නමුත් ඒ ආහාර දෙක අනිත් දානයන්ගෙන් තථාගතයන් වහන්සේගේ කය තමයි පෝෂණය වෙන්නේ. හැබැයි අර දාන වස්තුන් දෙක පාදක කොටගෙන එහි ශක්තිය පදනම් කොටගෙන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේදී සියලුම ඥාන, අභිඥා, මාර්ග, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන මේ සියල්ලකට උන්වහන්සේ සමවදී. නැවත ඒ தත්වයන් ඒ ඒ මානසික ගුණාංගයන් එපමණකින්ම උන්වහන්සේ මතු කරන්නේ පරිණිරවාණය. එතකොට මේ අවස්ථා දෙකේදී එකම බුදුහාමුදුරන්ටම තමයි අනිත් අය දන් දුන්නේ. හැබැයි ඒ ඒ දීපෝ ආහාරය පාදක කොටගෙන අතිරේක ಗುಣ වඩන්නට ශක්තිය ලැබෙනවා ඒකෙන් අනිද්දානකට වඩා ලොකු යහපතක් වෙලා තියෙනවා ලෝකෙට. එතකොට දැන් ඒ නිසා තමයි සාමාන්‍ය කෙනෙකුට දන් දෙනවට වඩා නිරෝධ ඵල සමාපත්තියෙන් නැගී සිටි කෙනෙකුට වහන්සේගේ ගුණාතිරේක සම්පත්තියකුත් තියෙනවා. ඒ වගේම එතන සිද්ධ වෙන යහපත දැන් දින හතක් සමාපත්තින සමවැදලා නැගිට්ටහම එදා දවසේ ආහාර ලැබුණ නැත්නම් උන්වහන්සේගේ ජීවිතේ තවදුරටත් පවත්වන්න බෑ. ඒතර මේවා විශේෂ අවස්ථා. එතකොට ඇයි එතෙන් වල ඵලය වැඩි වෙන්නේ? අර සමාජයට අත්‍යවශ්‍ය මොහොතක දෙන්නේ. ඒ වගේම අර සතෙකුට දුන්නා වගේ නෙමෙයි සතාට දුන්නාම කුසගෙන නෙවෙලා ජීවිතයක් පවතිනවා. හැබැයි මේ භික්ෂුවට දුන්නාම ඵලලාභියෙකුට දුන්නාම ඒ වගේම නිරෝධ ඵල සමාපත්තියෙන් නැගී සිටි කෙනෙකුට දුන්නාම සම්මා සම්බුදු කෙනෙකුට දුන්නාම ඒ බුදුරජාණන් වහන්සේත් විශේෂ ඵල සමාපත්තිය වලට සමවදින අවස්ථාවක එයට පාදක කොට ඒ දාණය දුන්නාම ඒ දෙන ටිකෙන් ලෝකෙට සිද්ධ වෙන ඵලය අප්‍රමාණයි. අන්න ඒ වැපුරු දෙය ලෝකෙට වැඩි වැඩි ඵලදායකන අපි නිකම්ම දෙයක් වපුරනවට වඩා වඩා ඵලදායක ඖෂධයක් අපට පැල කරන්නට පුළුවන් වඩා දුර්ලභ ඖෂධයක් පැල කරන්න පුළුවන්. ඒ ඒ තරමට ඒකේ අනුසස් වැඩි. ඇයි අනුසස් වැඩි වෙන්නේ? ඒකෙන් වැඩි යහපතක් ලෝකෙට වෙලා තියෙනවා. එතකොට අන්න ඒ පදනම මත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්වතුන්ට ගුණවතුන්ට දීව මහත්ඵලයි. ඉතින් මේක මම දන්නවා ඔබතුමා මේක මේ පැහැදිලි කරගෙන යන්නට උත්සාහ කළේ සමාජයේ තියෙන පදනම. ඒ නිසාමයි මට මේක කියන්න ඕන උනේ. මේකෙන් අදහස් ගන්න ඔබතුමා මේක වැරදිට හඳුනාගෙන තියනවා කියන එක නෙමෙයි. ඔබතුමා ඒක නිවැරදිව තේරුම් අරගෙන තියනවා. නමුත් මෙතනදී මම මේක පැහැදිලි කරන්න ඕන කියලා මම සිහිපත් කළේ මෙබඳු දේශනා සමාජයේ වරදවා වටහාගෙන තියනවා. අර දුප්පතාට දෙනවට වඩා සිල්වතාට ගුණවතාට දීම තමයි මගේ පින වැඩි කරගන්න උදව් වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුඵල සම්බන්ධතාවය. වැඩි යහපතක් කරන්නට සිතනකොට වැඩි යහපතක් වෙනකොට චේතනාව පැත්තෙනුත් ඵලය පැත්තෙනුත් ඒක මහත්ඵලයි. නමුත් අර එහෙම දුන්නහම තමයි වැඩි ඵලයක් ලැබෙන්නේ කියලා හිතනවා. සමන්ගේ චේතනාව දුර්වල වෙනවා. ඊට පස්සේ එහෙම සිල්වතුන් ගුණවතුන් හොයාගෙන දෙන්න ගිහිල්ලා උන්වහන්සේට සිල් රකින්න ගුණධම් වඩන්න නෙමෙයි අනේ අපේ දානෙට වඩින්න කියලා අර ආරන්නේ භාවනා කර කර භාවනාස්ථානේ භාවනා කර කර ඉන්න හැමෝටම දවසකම භාවනා කටයුතු අඩාල කරලා තමන්ගේ ගෙදර දානෙට වැඩම කරලා ඒ දානෙ ටික පූජා කරගත්තොත් වැඩේ හරි කියලා හිතන. ඒතර තමන්ගේ චේතනාව ප්‍රශ්නාමූලිකයි. තමන්ගේ දානෙ ටික නිසා අරහාමුතුරුවන්ගේ දවසේම අර ಗುಣධම් වැඩිමත් අඩාල වෙන්නට පුළුවන්. ඉතින් ඒ බඳු කාරණා තෘෂ්ණාවෙන් කෙලසුණු ඊටාම දුර්වල මට්ටමේ පින්කම් හැටියට හඳුන්වනවා ඇරෙන්න ඒවා උසස් වෙන්නේ නැහැ. ඒ தත්ත්වයට සමාජයේ වැටිලා තියෙන්නේ මම හැමදාමත් කියන කාරණයක් ප්‍රඥාව අවදි කරගන්නට දෙසූ හේතුඵල ක්‍රියාවලිය තෘෂ්ණාව අවදි කරගන්නට භාවිත කරනකොට ඒ කියන්නේ මෙහෙම කළාම මෙහෙම වෙනවා කියන්නේ කර්මය කර්මඵලය දැනගෙන හේතුඵලය වටහාගෙන ක්‍රියා කරන. ඒ වෙනුවට මේ හේතුයෙන් මේ ඵලය ලැබෙනවා නම් මම කොහොම හරි ඒක කරගන්නට ඕන කියන අටු අර්ථය ආපු ගම අර තණ්හාවෙන් සිත කෙලසෙනවා. ඉතින් අන්නේ වැරදි පටලවා ගැනීමට සමාජයේ පත්වලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අද ඔය නිරාගමික සංකල්ප වපුරන අය බුද්ධ පූජාව තැබීම් ආදියට නිග්‍රහ කරන්නේ අර දුප්පතුන්ට දෙන්නේ නැතුව බුදුහාමුදුරුවන්ට දෙනවා එහෙම එකක් බෞද්ධයෝ කරනවා වගේ අය හොවා දක්වන බුදුදහමේ කොතනකවත් දක්වන්නේ දුප්පතාට දෙන්නේ නැතුව බුදුහාමුදුරුවන්ට දෙන්න ඕන කියලා කොතනකවත් දේශනාවක් නැහැ. එතකොට දුස්සීලයටවත් දෙන්න එපා කියලා නැහැ. ජීවිතය රකින්නට දුස්සීලයට පවා යමක් කරුණා මෛත්‍රියෙන් පරිත්‍යාග කිරීම, තිරසං සතාට පවා කරුණා මෛත්‍රියෙන් පරිත්‍යාග කිරීම බුදුරජාණන් වහන්සේ හැම විටම අනුමත කරනවා. ඉතින් ඒ වගේ කාරණා සමාජයේ හරියට පටලවාගෙන තියෙනවා. ඉතින් ඔබතුමා කිව්වා වගේ නොදැනුවත් බව නිසාත් එහෙම වෙලා තියෙනවා. ඒ වගේම දැන දැනමත් ඒවට නිග්‍රහ කරන්න සමහරු පටලවනවා. තව සමහර කණ්ඩායම් ඉන්නවා. නැත්නම් භික්ෂුන් වහන්සේලා පවා ඉන්නවා. තමන්ගේ මතය සමාජගත කරන්න. අපි මේ අලුත් දෙයක් හොයාගත්තා වගේ අර තියෙන දේ නිෂේධ කරලා ඒකට පයින් ගහලා අලුත් මතවාද සමාජගත කරන්න ගිහිල්ලා සමාජයේ බොහෝ දෙනා පටලැවිල්ලටපත් වෙලා තියෙනවා.